මේ අරමුණු කරන්ට යෙදුණු ගාථාව මජ්ක්‍ධිම නිකායේ වේදා විතක්ක සූත්‍රයේ සෑම කෙනෙක්ම වාගේ අසායති සූත්‍රයක් මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ විභාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වීම පිණිස එදායේ වජ්‍රාසනයේ අරාවැඩ සිටමින් අනුගමනය කළ ප්‍රතිපත්ති මාලාව සැකවින් හිමලත්තම් තාම් කිටියෙන් විස්තර කිරීම උද්දේවමේ භික්ඛවේ සම්බෝධා අනිබිසම්බුද්දස්ස බෝධිසත්සේව සතෝ ඒතදහෝසි ඒ බුද්ධයන් වහන්සේ සඳහන් කිරෙනවා තමන් වහන්සේ මේ සම්බත් සම්බුද්ධත්වයට පත්න වූ ඒ බෝධිසත්වයන්ට මෙන්න මේ විදිහේ අදහසක් ඇති වුණා එදා ඒ වජ්‍රාසනයේ වැඩ සිටිමින් බුද්ධත්වයේ ලබා ගැනීම පිණිස කයසිත මෙහෙවා වැඩ සිටින අවස්ථාවේදී උන්වහන්සේ අනුගමනය කළ ප්‍රතිපදාවක් මේ කියන්නේ යන්නෝනම් වේදවා වේදා කත්තා විතක්කේ විහෙරියා උන්වහන්සේ හිතනවා මේ විතර්ක දෙකොටසක් දෙකොටසක් කරලා වාසය කරනවා නම් මනවි කියලා මට හිතුණා. උන්වහන්සේගේ සිත මේ අවස්ථාවේදී මේ බුද්ධත්වය ලබා ගැනීම පිණිස මාර්ගයේ සොයමින් බොහෝ වෙහසමින් සිත ඒ ඒ ආකාරයෙන් ඒ අංශයන් යොදමින් කටයුතු කරපු වීරිය වඩපු අවස්ථාවක් මෙන්න මෙතෙන්දී උන්වහන්සේට මගම නොමග සොයා ගන්නට බැරි වගේ සිටින අවස්ථාවේ යන්නෝනහම් වේදා වේදා කත්තා විතක්කේ විහෙරයන්ති මේ විතර්ක දෙකොටසක් දෙකොටසක් කරලා වාසය කරනවා නම් හොඳයි නේ කියලා හිතුවා සෝකෝ අහම් භික්කවේ යෝචායන් කාමිතක්කෝ යෝච ව්‍යාපාද විතක්කෝ යෝච විහිංසා විතක්කෝ ඉමං ඒකං භාගම වාසී මෙන්න මේ යම් මේ කාම විතර්කයෝ තියනවාද ව්‍යාපාද විතර්කයෝ තියනවාද ඒ වගේම විහසා විතර්කයෝ තියනවාද මෙන්න මේ විතර්ක එක භාගයක් කොට සැලකේ යෝචායන් එක්කම විතංකෝ योचा व्यापाद वितक्को योचा विहिंसा විතක්කෝ ඉමන් ဒ ුතිය භාගම කාසි යම් මේ නික්කම විතර්කයක් ඒ වගේම අව්‍යාපාද විතර්කයක් අවිහිංසා විතර්කයක් තියනවාද මේ විතර්ක දෙවෙනි භාගයේ ළමා කල්පනා කරනවා ඒ නිසා පින්නතුනේ මෙතෙන්දී අපිට සිතාගන්ට දැනගන්ට හැකි වෙන්නේ මේ බෝසතාණන් වහන්සේ මේ විතර්ක මාලාවක ගැලී සිටි අවස්ථාවක් හැටියට. උන්වහන්සේ විපස්සනාවේ යෙදෙමින් මාර්ගයේ ස්වමින් කටයුතු කළ අවස්ථාව. ඒ නිසා කල්පනා කළා මේ විතර්ක භාග දෙකකට බෙදන්න ඕන. කාම විතර්කය ඉසෑම කෙනෙක් දන්නවා කාම විතර්කයක් කියන්නේ මොකක්ද කියලා. ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කරන්නට වඩන්නට ලෞකික වශයෙන් ආරම්භ කරන්නට ප්‍රගුණ කරන්නට බලාපොරොත්තු වෙන යෝගාවචරය යම් දවසක ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පූර්ණත්වයට පැමිණෙන්න කල්පනා කරනවා නම් වෙන්න මේ කාම විතර්කය හඳුනාගත යුතුමයි. කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසා විතර්කය කියන මේ කුසල දහම් තුන නිසා පින්නතුනේ අපේ සිත බොහොම වෙහෙසටපත් වෙනවා. ඒ නිසා මේ කාම විතර්කයද අපි දකින්න ඕන. විහිංසා විතර්කයක් දකින්න ඕන. ව්‍යාපාද විතර්කයක් අපි දැනගන්න ඕනේ. තස්සමයම් භික්කවේ එවං අත්පමත්තස්ස ආතාපිනෝ පයතස්සස්ස විරතෝ උපජ්ජති කාම විතක්කෝ සෝ එවං පජානා යම් මේ මට මානෙනි මේ අප්‍රමාදීව කෙලස්තාවන බැර ඇතුව නිවනට නැඹුරු සිතතු වාසය කරන්නා වූ මට යම් මේ කාම විතර්කයක් උපදිනවද සොයවම් පජානාමි එය මා මිසේ දැනගන්න. උප්පන්නෝකෝ අයං කාම විතක්කෝ මත මේ කාම විතර්කයක් ඉපදින සෝචකෝ අත්තප්ප්‍යා බාධාය සංවත්තති වරවාභ්‍යාදාය පි සංවත්තති භය ව්‍යාපාදාය පි සංවත්තති අඤ්ඤා නිරෝධිකෝ විගාතපක්ඛිකෝ අනිබ්බාන සංවතික සංවත්තනික මේ කාම විතර්කය අත්ත්‍යබාධය සංවත්ති තමන්ටම දුක් පිණිස පවතිනවා පර ව්‍යාබාධය සංවත්තති මේ කාම විතර්කය අන් අයටද දුක් පිණිස පවතී බ ව්‍යාපාදාය පිසංවත්තතිය දෙපාර්ශ්වයටම දුක් පිණිස පවතිදී පඤ්ඤා නිරෝධිකෝ ප්‍රඥාව නිරෝධය කරයි නැසයි විගාතපක්ඛිකෝ මේ කාමයේ තර්කයේ දුක්පක්ෂී වූවා දුක් ගැන දෙන්න අනිබ්බාන සංවද්දතිකෝ යන් අනිබ්බාන සංවත්තනිකෝ නිර්වාණය සඳහන් වූ මෙන්න මේ විදිහට බෝසතාණන් වහන්සේ මේ කාම විතර්කය පිළිබඳ නුවණින් කල්පනා කළා. මේ විදිහට නුවණින් කල්පනා කිරීම පින්නතුනි විතර්කයේ ප්‍රහාණය කරන්නට තියෙන මාර්ගය. එහෙම කල්පනා නොකර කාම විතර්කයේ සුභ වශයෙන් අපි සලකනවා නම් සුඛ වශයෙන් සලකනවා නම් පින්නතුනි සිදුවෙන්නේ අපේ සිත ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් බැහැර වෙනවා. සම්මා සංකල්පයෙන් බැහැර වෙනවා. ඒ නිසා නිවා නිබ්බාන ගාමිනී ප්‍රතිපදාවෙන් අපි බැහැර වෙනවා. ඒ නිසායි බෝසතාණන් වහන්සේ කල්පනා කරේ තස්සමයම් භික්කවේ වං අල්පමත්තස්ස ආතාපිනෝ පයිතස්සත් විරතෝ මුප්පජ්ජති කාමෛතක්කෝ අභ්‍යාපාදායපි සංවත්තති උභේවා පරබා ව්‍යාපාදායක සංවත්ති දුපේ ව්‍යාපාදායක සංවත්ති මේක මටත් අනුන්ටත් අපි දෙපාර්ශ්වයටම දුක් පිණිස පවතිනවා ප්‍රඥාව නසනවා දුක්පක්ෂයේ වූවක් මේ කාම විතර්කය ඒ වගේම අනිබ්බාන සංවත්තනිකෝ නිර්වාණය පිණිස නොවුවක් කියලා කල්පනා කරලා අබ්බ්‍යාපාදාය සම්වත්තති පිමේ භික්කවේ පටිසංචික්ඛිතෝ අබ්බත්තං ගච්ඡති පරමාත්‍යාපාදාය විසම්වත්තති පිමේ භික්කවේ පටිසංචික්ඛිතෝ අබ්බත්තං ගච්ඡති උභයවා පාදාය විසම්වත්තති පිමේ භික්කවේ පටිසංචික්ඛිතෝ අබ්බත්තං ගච්ඡති මොකද සිදුවෙන්නේ මේ විදිහට යමෙක් නෝනින් කල්පනා කරනවා නම් කාම විතර්කයක් පහළ වූ අවස්ථාවේදී මේ අපේ බෝසතාණන් වහන්සේදා බුද්ධත්වයේ පිණිස උදන් වීරිය වඩන අවස්ථාවේදී කල්පනා කළා විදියට නෝනින් සලකුවා විදියට මේ ව්‍යාපාදය මේ කාම විතර්කය මේ ව්‍යාපාදයේ මේ විහිංසා විතර්කය තුනම මගේ දුක් පිණිස එහෙම නැත්නම් Tamanගේ දුක් පිණිසත් අනුන්ටත් දෙපාර්ශ්වයේම දුක් පිණිස පවතිනවා ප්‍රඥාව නසනවා ඒ වගේම දුක් ගෙන දෙනවා නිර්වාණයෙන් ඈත් කරනවා කියලා කල්පනා කිරීමකට පින්නතුනේ මේ සංකල්පනාව නැති නැමැති මේ කාම විතරකය ප්‍රහාණය වෙනවා. අබ්බත්තං ගච්ඡති. බෑර වෙනවා පින්නතුනේ නැසියන. ඒ නිසා අපි කල්පනා කරන්න ඕන. ශෝක ස්වභාවයේ චිත්ත ස්වභාවයේ දතඥ ස්වභාවයේ නිසා කාම විතරකය අපිට ඇති වුණා. ඒ ඇති වෙන කාමීතාවකයේ තුරින් කුසලයක් උපදවා ගැනීමේ ශක්තිය තමන් තුළ තිබෙන බව කල්පනා කරන්න. ඒ නිසායි භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයට පත් වුණාට පස්සේ මේ විදියට තමන් වහන්සේ ආත්මිකුවේ අත්දැකීම් ගෙන හරපාන. මේ නිසා අපි කල්පනා කරනවා මේ සංකල්පනා තුන මේ විතර්ක තුන නැසීමට නම් කළ යුත්තේ එහි ස්වභාවයේ දුක් ස්වභාවයේ පිපිලි ස්වභාවය අපි නුනින් දකින්තු. මෙතන කියනවා ආතාපිනෝ පෛතත්තස්ස විහෙරතෝ අපමත්තස්ස අප්‍රමාදීව කෙලස්තවන වැරිය වැර ඇතිව නිවනට නැඹුරු වූ සිත් ඇතිව වාසය කරනවා. අන්න ඒ කෙනාට විශ්ින්වතුනි මොකද්ද වෙන්නේ? ඒ කෙනාට උපදිනවා නම් මෙන්න මේ ව්‍යාපාද විතර්කය මේ කාම විතර්කය මේ විහිංසා විතර්කය ඔහු විසින් නුවණින් කල්පනා කරන්න ඕනේ මේ දුක් පිණිස පවතිනවා කියලා. ඒ නිසා පින්නතුනි ඒත් සංතාණයෙන් බැහැර වෙනවා. ඒක තමයි ප්‍රහාණය කියන්නේ. අපි මොන දෙන්න ඕන මේ අත්දකින්න දෙයට. යඤ්ඤ දේව භික්කවේ භික්ඛු බෞලමං මනෝ ිතක්කේති අනු විචාරේති තථා තථා නති හෝති චේතසෝ යම් කෙනෙක් පින්නතුනේ යම් සංකල්පනාවක් යම් විතර්කයක් බහුල වශයෙන් කරනවා නැවත නැවත කරනවාද සිතේ හසුරනවාද නැවත නැවත තථා තථා නති හෝති චේතසෝ එහෙම කරනවා නම් පින්නතුනේ ඔහුගේ සිතේ ඒ කාම විතර්කයේ නැමෙනවා සිතේ ඒ සිත ඒකට නැඹුරු වෙනවා. අපිට ඒ සිත ගලව ගන්න හැකි වෙන්නේ නැහැ පින්නතුනේ මේ අකුසල විතර්ක වලින්. කාම විතක්කං චේ භික්ඛවේ භික්ඛු බෞලමන්ත විඳක්කේති යන ਵਿਚාරේති පහසිනෙක් කම්ම විතක්. යම් කෙනෙක් කාම විතර්කයේ නැවත නැවත මෙනෙහි කරනවා නම් සිතේ හසුරවනවා නම් පහසිනෙක් කම්ම විතක්. නෛෂ්ක්‍රම විතක්කය ප්‍රහාණය වෙනවා. නිවන් දකින බලාපොරොත්තු වෙන අප විසින් නෛෂ්ක්‍රම විතක්කය වඩින්න ඕන. සම්මා සංකප්පේ තියෙන්නේ පින්නතුනේ නෙක්ඛම්ම සංකප්ප. අව්‍යාබාධ සංකප්පය, අවිහිංසා සංකප්පය. නිතරම අපි අතින් කියවෙන වචන මේ. නැවත නැවත අහන තරමට පින්නතුනි ධර්මයක් ගැඹුරුන් ගැඹුරින් අවබෝධ වී අවබෝධ වීම ධර්මතාවය. ඒ නිසා යම් දහමක් නිතර නිතර මෙනෙහි වෙනවද? යම් දහමක් නිතර නිතර Tamanට අසන්ත ලැබෙනවද? පොතෙක් දැන ඇඳිනගෙන සිටියත් පින්නතේ අසන අසන වාරයක් වාරයක් ගැඹුරින් ගැඹුරින් මේ අවබෝධ වීම ධර්මතාවය. ඒ නිසා මේ ධර්මයේ සඳහන් විදිහට බහුල වශයෙන් සිත හසුරවනවා නම් නැවත නැවත ඒ විචාරණය කරනවා නම් තමන්ගේ නෙක්ඛම්ම විතක්කය බැහැර වෙනවා කියන දේ තේරුම් ගන්න ඕනේ. ඒ නිසා පින්නතුන් ව්‍යාපාද විතක්කයේ පිළිබඳවත් මේ විදියයි. විහිංසා විතක්කය අවිහිංසා විතක්කය ගැනත් මේ විදියයි. යම් කිසි කෙනෙක් ව්‍යාපාද විතක්කයේ දෙනවා නම් අව්‍යාපාද විතක්කයේ බැහැර වෙනවා. ඒ වගේම හිංසා විතක්කයේ යෙදෙනවා නම් අනු විචාරණය කරනවා නම් සිතින් නැවත නැවත මෙනෙහි කරනවා නම් සිතේ දෙසට නැඹුරු වෙනවා. ඒ නිසා පින්නතුනේ Tamanගේ අවිහිංසා විතක්කය දුර්වල වෙනවා. පහයිසි අවිහිංසා විතක්කම් විහිංසා විතක්කම් බහුලම කාසි. ඒ හේතුව පින්නතුනේ අවිහිංසා විතක්කය වැඩෙන්න නම් විහිංසාව විතක්කේ නැති වෙන්නේ. යම් කෙනෙක් විහිංසාව විතක්කේ වඩනවා නම් අවිහිංසාව විතක්කේ දුර්වල වෙනවා. ඒ නිසා පින්නතුනි බුදුරයන් වහන්සේ සඳහන් කරනවා අහංකෝ භික්කවේ අද්දසං අකුසලානං ධම්මානං ආදීනවං ඕකාරං සංකිලේසං අද්දසං කුසලානං ධම්මානං නෙක්ඛම්මේ ආනිසංසං වේදනා ගෝදානපක්ඛං මේ විදිහට බුදුරයන් වහන්සේ මේ කුසල දාම් පිළිබඳව මේ අකුසල දාම් පිළිබඳව තමන් වහන්සේ විසින් අවබෝධ කරන ලදේ ධර්මයෙන් අපට උගන්වාව දාලේ අහම් භික්කවේ අද්දසං කුසල අකුසලානන්දම්මානං ආදීනවා මම දුටුවා මහණෙනි අකුසල දාම්ගේ ආදීනවේ මට මම දුටුවා මම දෝෂයේ දුටුවා. ඕකාරම් ලාමක බව මම දුටුවා. සංකිලේසා. කෙලසීම මම දුටුවා. අද්දසං කුසලානං ධම්මානං නික්ඛම්මානි සංසම්බෝධාන පක්කම. ඒ වගේම කුසල ධම්මේ නැමති නික්ඛම්මේ ආනිසංශයක් අනුසසත්. ඒ වගේම එහි පාරිශුද්ධත්වයේ ලබා දීමේ විසුද්ධියත් මම දුටුවා. මේ බව පින්නතුනි බුදුරයන් වහන්සේ අපට දක්වා වදාළේ මේ පසු කාලෙක. ඒ නිසා අපි කල්පනා කරන්න ඕනේ අංකෝ අද සංකුසලානන් ධම්මානන් කිය බුදුරයන් වහන්සේ තමන් වහන්සේ විසින්ම අර කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක වල තියෙන ආදීනමත් ලාමක බවත් ඒවා ඇතින් කෙලසීමක් දුටු බවත් ඒ වගේම නෙක්ඛම්මේ ආනිසංසත් ඒ තියෙන පාරිශුද්ධිය ලබා දීමේ හැකියාවත් අප්පා වදා. ඒ නිසා පින්නතුනි අපි බලාපොරොත්තු වෙන නිවන් දකින්න නම් මේ ජීවිතයෙන් අපි බලාපොරොත්තු වෙන අද අද මේ ධර්ම අවබෝධ කරගන්න නම් මේ ආසනයෙන් ධර්ම අවබෝධ කරගන්න නම් හිත නෙමේ අදම මේ මොහොතේදීම තමන්ගේ සිතේ පහළ වෙන මේ කෙලෙස් ධාම හඳුනගන්න ඕන. හඳුනගෙන පින්නතුනේ කෙලෙස් ධාම වලට මෝන දීලා ඒවා පිළිබඳ ආදීනිවේස ආනිසංසය සලකා බලන්න ඕන. ඒ නිසා පින්නතුනේ ආදීනිවේස සලකා බැලීමෙන් මේ අක්ෂර ධාම් පහාණය කරන්නට හැකියාව ඇති බව පෙන්වවදා. ඒ වගේම බුදුරයන් වහන්සේ සඳහන් කරනවා තස්සමයි අම්බික්කවේ වං අපමත්ත සාපිත ආතාපිනෝ පහිතස්සස්ස විරතෝ උපජ්ජති නෙක්ඛම් අවිතක්කෝ අන්න මේ විදිහට අප්‍රමාදීව කෙලස්තාවන වැරය ඇතිව නිවනට නැඹුරු සිතකින් පසු වෙන වෙලාවට නෙක්ඛම් විතක්කේ පහළ වෙනකොට අර අව්‍යාව පිට අකුසල කාම විතක්කේ දුර වෙලා ඒ දුර්වීම නිසා පහළ වෙන ධර්මතාවයක් වන නෙක්කම්ම විතක්කයේ පහළ වූ බව දැනගන්න. සෝ එවම් පජානාමි මම මෙහෙම දැනගනිමි. උපන්නෝකෝ මෙයන් නෙක්කම්ම විතක්කෝ මට මේ නෙක්කම්ම විතක්කයේ උප්පන්නා උපදුනා. සෝචකෝ නේවත්තව්‍යා බාදාය සංවත්තති. අනේ මේක Tamanට දුක් පිණිස පවතින්නේ නැහැ. පරවයා බාදාය සංවත්ත අනිත් අයටවත් මේක පවතින්නේ නැහැ. ඒ නිසා අපි දෙපාර්ශ්වයටම මේ මගේ ඇති වෙච්ච නෙක්ඛම්ම විතර්කය මේ කුසල්සිත සියලු දෙනාටම යහපත පිණිස පවතිනවා. සියලු දෙනාගින්ම සැපේ පිණිස පවතිනවා. දුක් පිණිස නොවේ පවතින්නේ කියන පණිවිඩ උසයන් වහන්සේ අපිට පෙන්වවදාලා. පඤ්ඤා මුද්ධිකෝ අවිඝාත පක්ඛිකෝ නිබ්බාන සංවත්තිකෝ එනිසා නෙක්ඛම්ම විතක්කේ පින්නතුනි පඤ්ඤා උද්දිකෝ ප්‍රඥාව වඩයි මේ ප්‍රඥා උද්දිකෝ කියන්නේ මේ නෙක්ඛම්ම විතක්කේ ප්‍රඥාව වඩන්න කී අවිඝාත පක්ඛිකෝ මේ දුක් වලින් බැහැර වූ පක්ෂයේ පිහිටන්න කී නිබ්බාන සංවත්තිකෝ නිර්වාණයට නැඹුරුවකි නිර්වාණය පිණිස පවතින්නකි කියලා බුදුරයන් වහන්සේ උගන්වා වදාළ ප්‍රත්‍ින්චේපිනං අනුවිතක්කේ අනුවිචාරේ දිවසංචේපිනං වික්කවේ අනුවිචක්කේ අනුවිචාරේ නේව තතෝ නිදානම් වයන් සමනුපස්සාමි කියන්නේ බුදුරයන් වහන්සේ තමන් වහන්සේ තාම බුදු වෙලා නැහැ මේ බෝධිසත්වයන් වහන්සේගේ අත්දැකීම මේ නෙක්කම්ම විතක්කය සිතේ හසුරවද්දී නැවත නැවත මෙනෙහි කරද්දී පින්නතුනේ රාත්‍රියේ දවාලෙත් දිවසංචේපිනම් වික්කවේ යන විතක්කය යන ਵਿਚාරෙය තතෝ නිදානම් බයන් සමුපස්ස න සමුපස්සා ඒක නිසා පින්නතුනේ උන්වහන්සේට මේ නිසා කිසිම බයක් දකින්නත් දකින්න ලැබුණේ නැහැ. මෙන්න මේක වැදගත් කාරණයක් පින්නතුනේ අපිට. අපිට මේ බය කියන දුක් දුක අපිට ලබා දෙන එක හේතුවක් තමයි පින්නතුනේ අකුසල් සිත. චිත පාරිශුද්ධියටපත් වෙනකොට බය දුර වෙනවා අපි තුලින්. කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසා විතර්කය නිසා බය අපි වෙත ගමන් ළඟා වෙන අතර මේවායෙන් බැහැරවී නෙක්කම්ම විතර්කයක් අභ්‍යාපාද විතර්කයක් අවිහිංසා විතර්කයක් නිසා පින්නතුනි අපේ සිතට බයෙන් අපි මිදෙනවා ආරක්ෂාව ලැබෙනවා මේක වැදගත් දෙයක් වෙනවා සමහර අය භාවනා කරනකොට බයෙන් ඇති ගන්න අය ඉන්නවා නිින්දෙන් ඇති ගන්න අය ඉන්නවා හේතුව පින්නතේ තමන්ගේ සිතේ තියෙන කෙලසුණු බව ඒ නිසා තමන්ගේ සිත පිළිබඳව විමසුන් සිතකින් පසුවෙන් තෝනේ. අඩුතරමේ නිින්දට යන කොමකෙදිවත් සක්මන් කිරීමෙන් එහෙම නැත්නම් සම්පජන්ණයේ සිත හසුරවීමෙන් ස්වල්ප වේලාවක් හෝ කුසල පක්ෂයේ සිත හසුරවා තබා නිින්දට යාමෙන් මේ තියෙන බය මේ තියෙන ඒ තමන්ට ලැබ සිදුවෙන මේ අපහසුතාවය දුරු කරගන්නට හැකි වෙයි. බොහෝ විට පින්නතුනි භාවනා යෝගීන් පවා පරයන්ක ගතව සිටිද්දී නොයෙකුත් දර්ශන වලින් බීතියටපත් වෙනවා නොයෙකුත් ශබ්ද වලින් බීතියටපත් වෙනවා ඒ වගේම රූප වලින් දර්ශන වලින් බීතියටපත් වෙනවා හේතුව පින්නතුනි කෙලසුණු සිත නිසා මම මේ ගැන සැලකිලිමත් විය යුතුයි ඒ වගේම බුදුරයන් වහන්සේ පසු අපිට සඳහන් කරනවා අපිචකෝ මේ චිරං අනුවිතක්කේතෝ අනුවිචාරේතෝ කායෝ කීලමෙය්‍ය කායේ කීලන්තේ චිත්තං ඌහඤ්ඤෙය්‍ය ඌහතේ චිත්තේ ආරා චිත්තං සමාධිම්හාති සෝකෝ අහං භික්ඛවේ අජ්ජත්තමේ වං චිත්තං උපට්ඨේති සම්නිසීතේමි මොකද මේ කියන්නේ පින්නතුනි බුදුරජාණන් වහන්සේ මතක් කරනවා එදා මම බෝධිසත්වයන් වහන්සේ හැටියට මේ කුසල පක්ෂයේ මේ සිත හසුරුවද්දී දිවා රාත්‍රී දෙකේ පින්නතුනේ අනුවිතක්කේ අනුවිචාරයේ සිත හසුරුවද්දී කුමක්ද සිදු වුනේ බයක් නැතුව මේ විදිහට තමන්ට සහනය ලැබිලා ඒ ආපත් මාර්ගය කියලා සලකමින් නැවත නැවතත් නැවත නැවතත් මේ නෙක්කම විතක්කය ව්‍යාපාද අවින්සා විතර්ක වල හිත හසුරුවමින් සිටිද්දී කුමක් සිදු වුණේ පිටපිච කෝමේ චිරං අනුවිතක්කේතෝ අනුවිචාරිත කායෝ කීලමේ මේ විදිහට කරාති කය ක්ලාන්තියටපත් වුණා කය විඩාවටපත් වුණා වෙහෙසටපත් වුණා පින්නතුනි කායේ කීලන්තේ චිත්තං උහඤ්ඤය කොහොමද සිදු වුනේ කය පින්නතුනේ ක්ලාන්තියටපත් වෙනකොට වේසටපත් වෙනකොට සිත නොසන්සුන් වුණා වූතේ චිත්තේ ආරා චිත්තං සමාධි මහති සිත නොසන්සුන් වෙනකොට මන්ද සිතුනේ සමාධියෙන් සිත ආවරණය වුණා සමාධියෙන් නැතුව ගියා සෝකෝ අහම් වික්ඛවේ අජ්ජත්මේව චිත්තං සංතාප සංනිසීදා සංසිසී සංනිසාදී මේ සිත මම ඒ අවස්ථාවේදී නොසන්සුන්තාවයටපත් වුණා මගේ සමාධියෙන් සිත ඈත් වුණා ඒ නිසා මම අජත්තම් මේව චිත්තං සංතා සිත අධ්‍යාත්මේ පීඩෝගත් අර විතර්ක පිළිබඳව තිබුණෝ මානසිකාරය නැවැත්. එනිසා සම්නිසීතා නිසාදේමි සිත ඉඳෙව්වා පින්නතුනි මේ සමන්ගේ సంతාන. ඒකෝදීන් කරෝමි සිත එකඟ කරා සමාදහා මේ සිත සමාධියට පත් කළා තංකිස්ස හේතු මා මේ චිත්තං වඤ්ඤීති මගේ මේ සිත නොසන්සුන් වේවා කියන පැතුම මත සිත පින්නතුනි සමාදානය කළා ඒකෝදිභාවයට පත් කළා කුමක් කරමින්ද සිත අධ්‍යාත්මයට නැඹුරු කරමි මෙතෙක් වෙලා කළ මානසිකාර නැවැත්තුවා ආරත්තං කෝපන මේ වික්කවේ විරියං අහෝසින් අසල්ලීනං උපට්ඨිතා සති අසම්මුට්ඨෝ පසද්දෝ කායෝ සාරද්දෝ සමාහිතං චිත්තං ඒකක් මේ විදිහට පින්නතුනි මම අධ්‍යාත්මයේ සිත පීඨෝලා සිත හිඳෝලා මනවින් සිත හිඳෝලා සිත එකඟ කරලා සමාදානය කරපුවාම සමාධියටපත් කළා සිතේ නොසන්සම් භාවයේ නැති වුණා ආරද්ධං කෝ මේ වික්කවේ විරියම් මගේ වීරය නැගී හිටියා පිණුතේ ආරම්භ කළා අහෝසි හසල් ලීන කුසීත භාවයේ බැහැර වුණා පිණුතේ අලසකමින් මිදුණා උපට්ඨිතා සති සතිය ළඟ හිටියා සම්මුත්තෝ මුලාවෙන් මිදුණා වසද්දෝ කායෝ කය සංසිඳුණා අසාරද්දෝ දැවිලි දැවිලි සංඛ්‍යාත ධර්තේන මගේ කය මිදුණා සමාහිතං චිත්තාං චිත සමාධි වුණා එකක් නම් ඒකත්තාවේටපත් සෝකෝ අහං වික්කවේ විවික්කේව කාමේ විවිච්ඡ කුසලේ ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං පටමඥානං උපසම්පජ්ජ විහාසි. මේ විදිහට මම සිත එක කරලා යද්දාත්මේ පිහිටෝලා මේ විතක්ක ਵਿਚාර පිචි සුඛේකකතයිස්ත විවේකයෙන් උපන් ප්‍රථම ධානයට කන්නේ වාසය කළා. මෙන්න මෙතනයි පින්නතුනේ බුදුරයන් වහන්සේගේ රහස තියෙන්නේ. සාරා සංකේ කල්පලක්ෂ්‍ය පෙරම්පුර පබ මහ බෝසතාණන් වහන්සේ ප්‍රධාන වීර්ය ආරම්භලා බොමඩ අරා වාසය කරමින් බුද්ධත්වයට පත්වීම මිසක් නැගිටින්නේ නැහැ කියලා අදිෂ්ඨාන පූර්වකව වාඩි වෙලා ඉඳලා කොතෙක් උත්සාහ කළත් විපස්සනාවට සුස්ක විපස්සනාවට හිත යොමු කරලා නිවන් අවබෝධ කරගන්න බැරුව ගිය අවස්ථාවේදී ශරීරේ පාන්ත වෙනකොට එය බැහැර කරලා සිත අධ්‍යාත්මයේ ඒක අරමුණක පිහිටේ අන්නේ පීඨ වීම නිසා පින්නතුනේ වීර්ය ආරම්භ වුණා. කුසීතකම බැහැර වුණා සතිය පිහිටුවා මොලාවෙන් මිදුණා කය සංසිඳුණා දරතේන් මිදුණා සමායතං චිත්තං ඒකං සිත සමාධියලා ඒකාග්‍රතාවයටපත් වුණා සෝකෝ අහම්බික්කේ විවිච්ඡේව කාමයේ විවිච්ඡක්සලේ ධම්මේ කාමයන්ගෙන් වෙන්වීම අකුසලයන්ගෙන් වෙන්වීම සවිතක්කං සවිචාරං විවේකචුග විවේකජං ප්‍රථම ඥානං සම්පජ්ජ විලාසය. මෙන්න මේකට පැවෙන වාසිය කියලා. ඊළඟට කියනවා දෙවෙනි වතාවට කියනවා අපි කවුරුත් අහලා තියෙනවා මේ සසුත්ත ධානයේ පිළිබඳ විස්තරේ විතක්ක ਵਿਚාරම් භූත සමාජයන් සම්පසාදන කියසසෝ එකතිභාවන් කියන. කොහොමද කියන්නේ? සමාධිතම් විවේකජම් සමාධිතම් පීති සුඛං දුක්ඛ ඥානං සම්පත්‍ය වීරති. දෙවෙනි එක පළවෙනි ඥානය විවේකයෙන් උපන් කායචිත්ත විවේකයෙන්. දෙවෙනි ඥානය සමාධියෙන් උපන්නේ. පීඨාගත් ප්‍රථම ඥාන සමාධිය මත ප්‍රතිස්ථාව ලැබලා ලැබපු නිසා දෙවෙනි ඥානයට කියනවා සමාධිදම් පීතිසුඛං ဒုတိ ය ඥානං උපසම්පජ්ජ විහෙරති. තුන්වෙනි එකට කියනවා පින්නතුනි පීතියාච විරාගා උපෙක්ඛෝච විහෙරති සතෝ සම්පජන්නෝ සුඛං ච කායේන පටිසංවේදේති. යරියං අරියා චික්කං දිසුප්පික් කොස්සති මාසුත විහාරයේදී ත්‍ත්‍ය ඥාන සම්පatti වේති මේකත් වැදගත් වෙනවා බුසතානන් වහන්සේ ඒ අවස්ථාවේදී ත්‍ත්‍ය ඥානයටපත් උනේ කොහොමද විතක් පීතියාච විරාගා පීතිය බැහැර කරලා විරාගයටපත් කරලා උපෙක්ඛ කෝටි විරදී උපේක්ෂාවෙන් වාසය කරනවා සතෝ සම්පජන්නෝ සීයෙන්ද නුවණින්ද ඇතිව සුකංච කායේන පටිසංවේදී කයෙන් සුඛයක්ද විඳිමි යං අරියා චිත්තන්ති ආරයන් වහන්සේලා ශ්‍රී ප්‍රසංසාමකීන් කතා කරන ලද මේ ත්‍ෘතිය ධානයට පැමිණ වාසය අවසාන වශයෙන් පින්නත්‍රි ඥාන වහන්සේ මෙතෙන් සදාන් කරනවා සුඛස්සච පහනා දුක්ඛස්සච පහනා කුබ්බේ සෝමනස්ස දෝමනස්සාන තංගම සුඛයත් ප්‍රාණිය කළ කායික කායික දුකත් ප්‍රහාණය කරලා පෙර වූම මානසික සුඛ සහ දුකත් නැති කරලා අදුක්ඛං අසුඛං සුඛ දුකත් නැති සුඛයත් නැති උපේක්ඛා සතිපාරිශුද්ධිය චතුත්ථ ධානම උපසම්පatti විහාසය මෙන්න මේ විදිහටයි බුදුරයන් වහන්සේ කියන අභිනින්නාමේසි ඊට පස්සේ බුදුරයන් වහන්සේ සඳහන් කරනවා දැන් මේ බෝසතාණන් වහන්සේ සමාධියටපත් උනේ කුමක්කින්ද? ආනාපාන සති භාවනාව. එකයි අධ්‍යත්තං කියලා බුදුරයන් වහන්සේ කිව්ව අපි අහලා තියෙන අධ්‍යත්තං චේතෝ සමත මනෝයිත්තෝ. අධ්‍යාත්මයේ සමතේ සිත පිහිටවන්න කියලා. යම් කෙනෙක් ප්‍රාර්ථනා කරනවා නම් මේ ආත්ම භාවයේදී තමන්ගේ ස්වයං භූ ඥාණයෙන් තමන්ගේ ඥාණයෙන් තමන් විසින් ඒ ප්‍රඥා විමුක්තිය චේතෝ මුක්තිය කියන්නේ සමාධියත් ඒ ප්‍රඥාවත් ලබාගෙන නිවන් දකි. අධ්‍යාත්මයේ සිට පිහිටවන්න කියනවා. චත්තං චේතෝ සමත මනිට්ඨෝ. මේක ආකාංකේ සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ සඳහන් මෙතන සඳහන් වෙන්නේ පින්නතුනි වේදා විතක්ක සූත්‍රයේ බෝසතාණන් වහන්සේ මේ චතුත් අධ්‍යානය ලබාගත් අවස්ථාව. උපයාලා තිනවා ලදරු බෝසතාණන් වහන්සේ වක්මගුල දිනේදී ආනාපාන සති භාවනාවෙන් ප්‍රථම ධානය ලැබුවා. අන්නේ සිතවිල්ල නිසා තමයි පින්නතුනි මේ නියම මාර්ගයේ සොයාගත්ත සමාධිය අවශ්‍ය බව දැනගත්තේ. චිත නසංසුන් වෙනකොට උන්වහන්සේට අවබෝධ වුණා. ඒ නිසා බැහැර වුණා ඒ පීඩේවා සිත අධ්‍යාත්මී ප්‍රථම ධානයේ ဒုတိ ය තතිය චතුත් ධානය ලබා ගත්තා. මේනම් ලබා ගත්තට පස්සේ බුදුරජාන් වහන්සේ බෝසතාණන් වහන්සේ කුමක්ද කළේ? මේ විදිහට කියනකොට කියන අසෝවා සෝ ඒවන් සමාහිතේ චිත්තේ මුදු භූතේ අනංගනේ විගතුපක්ඛිලේසේ කම් හිතේ කම්මනීයේ හිතේ ආනෙන්ජප්පත්ති මේ විදිහට සිත සමාධි වූ විට ප්‍රබාස්වර වූ විට ක්ලේශයන්ගෙන් මුර්ධෝ විට කෙලෙසයන්ගෙන් බැර වූ විට අනංගන කියන අංගන කියන ක්ලේශයන්ගෙන් බැර වූ විට කොහොම හොඳින් ප්‍රතිෂ්ඨාව ලැබ විට කර්මන්‍යෝ ක්‍රියාවට කර්මන්‍යෝ පෙරදරිව පිටී පිට නොසෙල්ලෙන தත්වයටපත් වූ විට නොකම්පිත தත්වයටපත් වූ විට වෙනදෙන බුද්ධේ නිවාසානස්සේ ඥානාය චිත්තං අබිනින්නාමේසි මම ඒ වෙලාවේදී පෙරාත් බව දැකීම පිණිස මගේ ඥාණය හැසිරෙව නැමුරු කළා උබ්බේ නිවාසානසති ඥානාය චිත්තං අබිනින්නාමේසි බුදුරයන් වහන්සේ මේ විදිහට සමාධිය ලැබලා චතුත්ථ ඥානය ලබාගෙන මේ අවස්ථාවේදී මාස්ත්‍රයන් ශ්‍රේ ක්‍රාන්ති ගියේ නැහැ බුදුරයන් වහන්සේ කලේ පෙර වූ කඳ පිළිබඳ නුවණ පහළ කරගත්තා චිත්තං අබිනින්නාමේසි. ඒ නිසා බුදුරජාණන් වහන්සේට පුළුවන් වුණා පෙර ආත්ම භාව දකින්න. එක ආත්ම භාවයක් 10ක් 100ක් 1000ක් 10000ක් වශයෙන් තමන් විසින් යම් යම් ආත්මාවක උපන්න දේ සියලු ආත්මාවයන් පිළිබඳ යම් සුඛයක් දුකයක් වින්දා දේ සියල්ල පිළිබඳ නුවණ පාල කරගත්තා. ඊළඟට බුදුරජාණන් වහන්සේ කළේ කුමක්ද පින්නතුනි? චිතූපපාතඥානාය චිත්තං අබිනින්නාමිස. දෙවනුව කළේ චුති උප්පත්ති පිළිබඳව ඥානය නැවති දිබ්බ චක්කුව දිවස උපදවා ගැනීම පිණිස සිත නැඹුරු කළා. ඒ නැඹුරු කිරීමෙන් බුදුරයන් වහන්සේට පුළුවන් වුණා මේ සත්වයන්ගේ දසදහසක් සත්කුල සත්වයන් එකවර මැරෙන උපදින් යම් කර්මයකින් මැරෙනවාද යම් කර්මයකින් උපදිනවාද කොතනද උපදින්නේ කුමක් හේතුව මේ සියල්ල දැනගැනීමේ ඥානය නැමැති දිබ්බචක් ඥානය නොත් සුතුපපාතක් ඥානය පහළ කරගත්. ඒ සඳහා සිතන මුරුක. ඊට පස්සේ පින්වත්නි බුදුරයන් වහන්සේ කළේ ආසවාණං ඛ්‍යාය චිත්තං අබිනින්නාමිස. මෙන්න අවසාන වශයෙන් තමයි ආශ්‍රයෙන් ශ්‍රේ කිරීම පිණිස සිත නැඹුරු කළේ. ඒ කියන්නේ පින්නතුනි සෝ ඉදන් දුක්ඛන්ති යථාභූතං අපඤ්ඤාසි. එතකොට දුක කුමක්ද කියලා ඇති සැටියෙන් දැක ගැනීම පිණිස පින්නතුනි සිත නැඹුරු කළා අපඤ්ඤාසින් දැනගත්. අයං දුක්ඛ සමුදයෝති අයං දුක්ඛ නිරෝධයෝති අයං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාති අපඤ්ඤාසි. මේ විදියට දුක්ඛ සමුදය නිරෝධ නිරෝධ ගාමිනී ප්‍රතිපදා කියන මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට බුදුරයන් වහන්සේ සිත නැඹුරු කළා. ඊපස්සේ පින්නතුනේ දසමේ එවං ඥානතෝ එවං පසතෝ කාමාවසවි චිත්තං විමුච්ඡති භවාසපි චිත්තං විමුච්ඡති අවිජ්ජා වාසපි අවිජ්ජාසවාපි චිත්තං විමුච්ඡති ඒ කියන්නේ පින්නතුනි මේ බුදුරයන් වහන්සේ ඊළඟට කළේ පින්නතුනි මේ ආසවාති යථාභූතං අබ්බඤ්ඤාස මේ ආශ්‍රවයන් කියලා යථාභූත වශයෙන් දැනගත්තා. අයන් ආසෝ සමුදයෝති යථාභූතං අබ්බඤ්ඤාස. අයන් ආසෝ නිරෝධෝති යථාභූතං අබ්බඤ්ඤාසින් අයන් ආසෝ නිරෝධ ගාමී පතක් ප්‍රතිපදාති යථාභූතං අබ්බඤ්ඤාස. සස්සනේ යමං ඥානතෝ යම් පස්සතෝ කාමාවස්තු චිත්තං විමුච්ඡති. මේ විදිහට දැනගන්නා වූ දැක ගන්නා වූ මගේ කාම ආසාවේ සිත මෙදුනා. භවාසක චිත්තං විමුක්තති භවාසක. කාම භවය, රූප භවය, අරූප භවය පිළිබඳව ඇති ඒ ආසාව නැමැති ආශ්‍රවේ පින්නතුනි සමෝල ඝාතනය වෙනවා. අවිජ්ජාවස්පී චිත්තං විමුක්ති අවිජ්ජාවස් අවිජ්ජාසව කියන්නේ පින්නතුනේ නොදැනීම. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නොදැනීම, චතුරාර්ය සත්‍ය නොදැනීම, කර්ම විපාකය පිළිබඳ නොදැනීම මේ විදියට පින්නතුනේ අවිජ්ජාසවත් වලින් සිත මිදුණා. විමුක්තස්මි විමුක්ත මේති ඥානං අහෝසි. මිදුන විට මා මිදුනේ මේ ඥානයේ පහළ වුණා. කීනා ಜಾති ಜಾතිය ඡය වුණා. මුසිතම් බ්‍රහ්මචර්යයන් බ්‍රහ්මචාර්ය වැස නිම කළා. කතං කරණීයම් කලේතු සියලු කිස කළ හමාර කළා නාපරං ඉත්තත්තායති අරත්‍ය පිණිස සම්බෝධිය පිණිස තවත් කලේතු කිසි දෙයක් නැත කියලා පඤ්ඤාසීන් දැනගත්තා. මෙන්න මේ නිසා පින්නතුනි අපිට උඟාක් හොඳ පණිවිඩයක් මේ ධර්මතාවයෙන් දැනගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණේ සමාධියේ සිට පිහිටවලා ඒ සමාධියේ නැගී සිටලා තවදුරටත් සමාධියේ ස්ථාවරය ලැබීම පිණිස කුබ්බේ නිවාසානුසුද්ධ ඥානයත් දිබ්බචක් ඥානය නොහොත් චිතුපපාත ඥානයත් ලබා ගැනීමෙන් පස්සේ ආශ්‍රයන් ශ්‍රේ කිරීම පිණිස සිත නැඹුරු කිරීමෙන් මමයි පුත්‍රයන් වහන්සේ සම්මා සම්බෝධියටපත් වුණා. ඒ නිසා පින්නතුනේ අපට ලැබෙන පණිවිඩය මෙතන විදර්ශනා මාර්ගයක් තියෙනවා ලෝකේ මේ විදර්ශනා මාර්ගය තමයි පින්නතුනේ නිවන් දැකීමේ ඒකායන මාර්ගය විදර්ශ විදර්ශනාවෙන් තොරව කවදාකවත් නිවන් දකින්න පුළුවන්කමක් නැහැ නමුත් පින්නතුනේ විදර්ශනාවට පාතබන්ට හැම කෙනෙකුටම එක වගේ සුස්ක විපස්සනාවේ මාර්ගය ගමන් කරන්න පුළුවන් වෙන්නේ නැහැ ඒ නිසා යෝගාවචරයන් විසින් තමන් තෝරා ගන්න මාර්ගය හරියට කුමක්ද කියලා දැනගන්න ඕන. ඒ නිසා සමත භාවනාව පාදක කරගෙන විදර්ශනාවට පාතැබීම නුණක්කාර වැඩක් හැටියටත් අපිට මේ ධර්මතාවයෙන් පෙනෙනවා. මෙතෙක් සාරා සංකල්ප කල්පලක්ෂයක් පෙරන් කරපු බෝසතාණන් වහන්සේටත් මේ බෝධිය හරහා වැඩ සිටිමින් මේ සිත පිළිබඳ ගවේෂණයක් කරලා උන්වහන්සේට බැරි වුණා ඒ වෙලාවේ මාර්ගයේ පාදක. උන්වහන්සේගේ කෙලෙස් නිවුණා ව්‍යාපාදයේ නැති වුණා ඒ වුණා ඒ වෙනුවට පින්නදී අව්‍යාපාද සංකල්පය පහළ වුණා අවිහිංසා සංකල්ප පහළ වුණා ඒ වගේම නෙක්ඛම්ම සංකල්ප පහළ වුණත් ඒවා පිළිබඳ සිත මෙලවෙන නිසා බය දුරු වුණත් පින්නතුනි ශරීරේ ක්ලාන්ත වුණා. මේන් පෙන්වුම් කරන අපිට යෝගාවචරීන්ට මේ වෙල වැඩද්දී කයේ සිතේ සනසීම එහෙම නැත්නම් සාහනය සමාදානයේ තියෙන තුරු විපස්සනාව කියන්නේ මේ විපස්සනාව කරනවා කියන දේ පින්නතිනි බොහොම අමාරු දෙයක්. විපස්සනා කරන්ට තරම ලේසි නෑ. මොකද ආරම්භයේ බොහොම පහසු වෙන්න පුළුවන්. ටිකෙන් ටික ගැඹුරට ගමන් කරනකොට වීරිය ඕනේ. එනිසා ඒ වීරිය වඩන්න තරම් ශක්තියක් Tamanට තියෙන්න ඕනේ. කොතෙක් වීරිය වඩන්න කාය ශක්තිය, මානසික ශක්තිය තිබුණත් සමහර අයට පින්නතුනේ දරතේ නිසා දෙවිල්ල දෙවිල්ල නිසා පින්නතුනි භාවනාව විපා වෙනවා. ක්ලාන්ත වෙනවා. බෝසතාණන් වහන්සේත් ක්ලාන්ත වෙන්නයි ගියේ. මේ වෙලාවේ තමයි තමා సంతානියට සිත නැඹුරු කරේ නැවත. මේ නැතර කරලා නැඹුරු කරලා තමන්ගේ සිත නගා හිටවගත් අපට්ඨිතා සති සතිය පිහිටවගත් ආරද්ධ විරියන් එතකොට වීරිය නගාගත් මේ විදිහට පින්නතුනේ අපේ බෝසතාණන් වහන්සේ සව් කෙලසුන්නතා තුම් වූ සම්මා සම්බෝධියට පත් වෙනවා. ඒ නිසා මේ චතුත්ථ ඥාන සමාධිය කියන මේ උතුම් සමාධිය තමයි මේ ත්‍රිපිටකයේ සඳහන් වෙන සම්මා සමාධිය. මේ සම්මා සමාධිය දයන් වහන්සේ හඳුන වදා. අපි හැකිනම් ලබා ගන්න උත්සාහ කරන්න ඕන මේ සමාධිය. නමුත් පින්නතුනි ආනාපාන සති භාවනාවේ යෙදෙන පමණින්ම මේ සමාධිය සෑම දිනාටම එකවදී ලැබෙන්නේ නැති බව අපි කලින් මතක් කරලා තියෙනවා. නමුත් අපි උත්සාහ කළ යුතුයි. ආනාපාන සති භාවනාව විපස්සනාවෙත් සුස්ක විපස්සනාවට ඒ වගේම සමාධිමත්ව සමාධි උපචාර සමාධි අර්පණා සමාධි ලැබීමටත් වගේම ඒ සමාධිව වාදක කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීමේ විපස්සනාවටත් ප්‍රකුල් දෙන බව තේරුම් ගන්නට ඒ නිසා සෑම චරිතයකටම ගැළපෙන මේ ආනාපාන සති සමාධිය උපදවා ගැනීමට සෑම සිල් දිනාටම වීරිය ශක්තිය බලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද මේ ධර්ම දේශනාව දෙකකින් අපි නිමිති